දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. නමෝ තස් භගවතු ආරා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සංතං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ ප්‍රතිපටි නිස්සබ්බෝ සංහස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීම අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම ප්‍රඥාවම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය උපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝ රත්නයේ නවසයි නිබ්බාන යන මාත්‍රිකාව යටතේ පවත්වන හතරවෙනි දේශනයයි අද තේදිලා තිබෙන්නේ පසුගිය දේශනාව අගහරියේදී අපි තේරුම් කරන්න උත්සාහ කළේ සත්‍යයේ සංසාර ගමන ඉත්ත භාව අඤ්‍යථා භාව කියන වචන දෙක තුලින්ම තේරුම් ගත හැකි බවයි කලින් අවස්ථාවකදී අපි උද්දෘත කරලා දක්වා සුත්තනිපාතේන ගාථාවක් ඒ තණ්හා දුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසරං ඉත්ත භාවඤ්‍යථා භාවං සංසාරං නාති වස්සති කියලා ආව දෙවන්නා කොටගත් පුරුෂයා දීර්ඝ කාලයක් සැරිසරන්නේ ඉච්ඡාභාව අඤ්‍යථා භාව නම් වූ සංසාරයේ නොඉක්මවන්නේ කියන ඒ අදහසයි ඒනුත් අපට පේනවා ඉච්ඡාභාව අඤ්‍යථා භාව කියන්නේ මේ සංසරණයයි සංසරණය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර ඉච්ඡාභාව මෙතනත් එතනත් අතර එහෙම නැත්නම් මෙසේ බවත් අන්සේ බවත් අතර කරකැවීම මාරු වීම එහෙම නැත්නම් වටවලල්ලේ යාම එක තැනම කරකැවීමක් වගේ මේක මෙතනත් එතනත් අතර කියන එක මේ ඉත්ත භාව අඤ්ඤතා භාව දෙකේ සම්බන්ධය තමයි අපි අර සුනයිකුත් සූත්‍ර දේශනාවලින් එහෙමත් දක්වන්න උත්සාහ කළේ විශේෂයෙන්ම අර විඥාණය මේ කයෙන් ගිලිහිලා වෙන තැනක කලින්ම ගත්තු අරමුණක හරියටියට නාම රූප අරමුණක හරියටියට පිහිටියාට පස්සේ එතන ඒ නාම රූපය වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපට පෙනෙනවා ඒ විඥානයේ මෞකසක ප්‍රවත්මතත් ඒ වගේම ඒ රැඳීමටත් වැඩිවීමටත් ඒ හැම එකටම නාම රූපය අවශ්‍ය වෙන බව මේක මෙතනින් ගිලිහිලා මෞකුසට යාම හරියටම එක තැනකින් සාමාන්‍යයෙන් ওই ශරීරයේ ගමන ගැන කියනකොට එක තැනකින් තව තැනකට යාම වගේ දෙයක් නොවන බව විශේෂයෙන් තේරුම් ගත යුතුව තිබෙනවා මේක ඇත්ත වශයෙන්ම දෘෂ්ටි කෝණයේ වෙනසක් මිස යම්කිසි ආත්මික සංක්‍රමණයක් නොවන බව ඒ කියන්නේ විඥාණය මේ කයින් ගිලිලා මෞකුසක නැවතුනහම ඒක මවුස් කුසක සම්පූර්ණයෙන්ම පිහිටියාම එතන මෙතනක් වෙනවා. එතන ඒ විඥානයේ දෘෂ්ටි කෝණය අනුව මෙතනක් වෙනවා. ඊළඟට එතෙන්ට මෙතන එතනක් වෙනවා. එතකොට කලින් එතන වශයෙන් තිබුණේ එක මෙතනක් වෙනවා. මෙතෙන්ට එතන එතනක් වෙනවා. මෙතනක් වෙනවා. අන්න ඒ විදිහේ එක්තරා විදිහක දෘෂ්ටි කෝණයේ වෙනසක් මෙතන තියෙන්නේ. ඒක නිසා අර සාමාන්‍ය සම්පූර්ණයෙන්ම එක තැනකින් ගිහිලා අනිත් තැනකට ගියයි කියන අදහසම නෙවෙයි. සාමාන්‍යයෙන් ඔය පුද්ගලෙක් යාම නැත්නම් සාමාන්‍ය ගමනේ සැලකෙන විදිය. මේක අර එක්තරා විදිහක වටවලල්ලේ යාම. මේක වඩාත් පැහැදිලි වෙන්නේ අර පටිච්ච සමුප්පන්න බව, මේ විඥානයේ පව පටිච්ච සමුප්පන්න බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. විඥානං සංධාවති සංකරති අනන්‍යං කියන එක එක විඥානයේ තනිවම සංකාරයේ හැසිරෙනවා කියන එක මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් දක්වපු අවස්ථාවල් තිබෙනවා. ඒනොත් පෙනෙන්නේ නාම රූපයේ මෞකසෙහි රැඳීමට වැඩිවීමට විඥානය අවශ්‍යයි අනෙක් අතට විඥානයේ පැවැත්ම විඥානයේ පිහිටීමට යම් කිසි අරමුණක් අවශ්‍යයි ඒක සමහර විට චේතනාවක් වන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රකල්පන වශයෙන් දක්වන විකල්පන එහෙමත් නැත්නම් යටත් පිළිසෙන් අනුසය මාත්‍රයක්වත් අවශ්‍යයි ඒ බව අපි අන්තිමටම ඒ පහුගිය දේශනාවේදී දක්ව ඒ සූත්‍ර පාඨ වලින් පැහැදිලි වෙනවා. යටත් පිරිසෙන් අනුසය මාත්‍රයක්වත් විඥානයේ ප්‍රවත්මට අවශ්‍ය බව ඒ කලින් අවස්ථාවකට අදතු චේතනා සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මෙන්න මේ මේ අනුසය මාත්‍රයක්වත් ලබාගෙන විඥානය ඒ විදිහට මෞකුසෙහි පිහිටියාට පස්සේ නාම රූපය වැඩෙනවා අර ස්ථලායතන අතුපතර විහිදලා අලුත්ම දුක් රුකක් දුක් වෘක්ෂයක් හටගන්නවා. මේ අදහසමයි අර ධම්මපදයේ ඊටාත්ම ප්‍රකට ගාථාවක් සන්නා වර්ගයේ තිබෙන්නේ. යථාපි මූලේ අනුපද්ද වේදල්ලේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවම්පි සංහානුසය අනුහතේ නිබ්බත්ති දුක්ඛමිදං පුනප්පුනං යම්සේ මුලට උපද්‍රවයක් නැතිව දැඩිව තිබෙන තාක් සිඳින රද්දේ වී නමුත් වෘක්ෂයක් නැවත නැවත වැඩේද ඒ විදිහටම සංඛාංශය මේ සංකාණී මුලිනු කුටා නොදමනතා මේ දුක්ඛඳ නැවත නැවත උපදිනවා කියන එක ඒ ගාථාවෙන් කියවෙනවා එනුත් අපට පෙන්නවා අර සංහා අනුසය ඉතාමත්ම වැදගත් තැනක් බලපවත්වනවා මේ සත්‍යයේ සංසාර ගමන පිළිබඳව අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සම්මන් කෙත්තං විඥානං බීජං සංහා සිනේහෝ කියන බුද්ධ වචනයක් එක්තරා දේශනා පාඨයක් එයින් අපට පේනවා මේ කර්මය කියන කෙතේ විඥාන බීජය පැලවෙනවා සංහාව දිය සීරාව කරගෙන සංහාව නැමැති චේතනණය පිහිට කරගෙන මෙන්න මේ අදහස අනුව මේ උපමාව අනුවම තමයි තේරුම් ගත යුත්තේ අර තේලා තේරණිය මාර්යා ඇසූ ප්‍රශ්නයකට දුන්න පිළිතුර සංයුත් සංගීත සාධාර්ථක වර්ගයේ සඳහන් වෙනවා මාර්යා සීලා තේරණියකින් සීලා රහත් මිනිමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා කේනිදම් පකතම් බිම්බං කෝණු බිම්බස්සකාරකෝ පන්නු බිම්බං සමුප්පන්නං පන්නු බිම්බං නිරුජ්ජති කියලා මේ බිම්බය බිම්බය කියලා මෙතන කියන්නේ මේ මූර්තිය වශයෙන් යොදන්නේ මේ ශරීර ශරීර කූඩුව මේ මේ ආත්ම භාවය කියන එකයි එහෙම නැත්නම් නාම රූපය කියලා සාමාන්‍යයෙන් ලෝකයා හඳුන්වන අදහස කේනිදං පකතං බිම්බං මේ බිම්බය මේ මූර්තිය කවරකු විසින් කරන ලද්දක්ද කෝණු බිම්බස්සකාරකෝ මේ බිම්බය දනු තැනත්ත කවුද පන්නු බිම්බං සමුප්පන්නං මේ බිම්බය කොයිද හටගත්තේ පන්නු බිම්බං නිරුජ්ජති කොතනද මේ බිම්බය නිරුද්ධවන්නේ කියලා ඒකට සේලා තෙරණින් වහන්සේ දෙන පිළිතුර නෛදං අත්තකතං බිම්බං නෛදං පරකතං අඝං හේතුං ප්‍රතිච්ඡ සම්භූතං හේතු භංගා නිරුද්ධති යථා අඤ්‍යතරං බීජං කෙත්තේ බුත්තං විරුහති පඨවි රසංච ආගම්ම සිනේහංච තදූභයං එවං කන්ධාච ධාතුයෝ චච ආයතනායිමේ හේතුං ප්‍රතිච්ඡ සම්භූතා හේතු භංගා නිරුද්ධරේ කියලා ගාථා තුනකින් පිළිතුරු දෙනවා ඒක පළමුවෙන් ගාථාවේ අදහස් වෙන්නේ නයිදං අත්තකතං දිම්බං මේ මූර්තිය තමා විසින්ම කරන ලද්දකුත් නෙවෙයි නයිදං පරකතං අදං මේ ව්‍යසනය මේ දුක්ගොඩ අනුන් විසින් කරන ලද්දකුත් නෙවෙයි හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති හේතුවක් නිසා ඇති වුණු දෙය හේතුව බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා ඊළඟට උපමාවක් දෙනවා යථා අඤ්‍යතරං බීජං කෙත්තේ වුත්තං විරූහති යම්සේ සම්කති බීජයක් කෙතෙහි වපුරන ලද්දේ පඨවි රසං ආගම්ම සිනේහංච රදූපයන් පෘථිවි රසයත් සිතමන පිහිට කරගෙන විරුහති වැඩෙන්නේද ඒවං කන්ධාති ධාතුයෝ එසේම ස්කන්ධයෝද ධාතුහුද මේ ආයතන 6ද මේවා සියල්ල හේතුන් පටිච්ච සම්භූතා හේතුවක් නිසා ඇති වෙනවා හේතු භංගය හේතුව බිඳී යාමෙන් සිද්ධ වෙනවා කියලා මේ උපමාවක් සාමාන්‍ය උපමාවක් නොවන බව අපිට කියන්න පුළුවන් අර සම්මන්තිස්සම් විඥානං බීජං සංහා සිනේනෝ කියන ඒ බුද්ධ වචනේ අනුව එතකොට මෙතන කියවෙන්නේ අර මේ බිම්බය නාම රූපය වශයෙන් සැලකුවොත් එතන සීලාතරණීය ධර්මයේම පීඨලයි පිළිතුරු දෙන්නේ. එතකොට අර බාහිර වශයෙන් පේන මේ මූර්තියටම නෙවෙයි නාම රූපය කියන්නේ මේක මේ ඊට වඩා චෛතසික වශයෙන් මේ සිත පිළිබඳ තත්ත්වයක්. මේ නාම රූපය මේ බිම්බය මේ මූලික විඥානයේ ගැටෙන මේ මූලික ඡායාව මේක හට ගැනීමට එහෙම නැත්නම් මේක වැඩිවීමට උපකාර වෙන්නේ අර විඥාන බීජයයි. යථා අඤ්‍යතරං බීජං චත්තේ වුත්තං හිරුහති. මේ කර්ම ක්ෂේත්‍රයේ පැලවෙන්නේ අර තණ්හාසිනේ මේ පතරි රස සිනේහන් ආදි වශයෙන් දක්වන්නේ මේ චේතමනය. ඒ විදිහටම මේ මේ විඥාන බීජ මේ විදිහට වැඩෙනවා අර ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විඥානයේ යම්කිසි අවස්ථාවක නිරුද්ධ වුණා නම් විඥාන නිරෝධය කියන්නේ නිවනටම නමක්. මේ විඥාන නිරෝධය සමහර විට කෙනෙක් කල්පනා කරන් තුන විඥාන නිරෝධය වෙන්නේ රහතන් වහන්සේගේ අර පරිණිරවාණයදී කියලා. ඒක වැරදි අදහසක්. බොහෝ විට දක්වන්නේ සූත්‍ර දේශනාවල වැදගත් සූත්‍ර දේශනාවල අර්ථය නැකී යාමට හේතු වෙන්නේ චරිමක විඥාන කියලා ඒක අවසාන විඥාන හැටියට දක්වනවා. මෙතන විඥාන නිරෝධය කියන එකේ අර ගැඹුරු අර්ථය නොගැනීම නිසායි. මේ විඥාන නිරෝධයෙන්මයි ඒ කියන්නේ අபிසංකත විඥානයගේ නිරෝධය. ඒ රහතන් වහන්සේ ලබන ප්‍රත්‍යක්ෂ විඥාන නිරෝධ ප්‍රත්‍යක්ෂ තමයි අර නාම රූපයේ මේ මේක නිරුද්ධ වෙන්නේ කියන එකයි. එතකොට මේ ගාථා ධර්ම වල එක්තරා වැදගත් ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට කියන්න පුළුවන්. ඒකට තවත් සාධක සූත්‍රයක් වශයෙන් අපට උපුටා දක්වන්න පුළුවනි. සුත්ත නිපාතයේ මුනි සූත්‍රයේ සඳහන් වෙනවා සංඛාය වත්ථූනි පමාය බීජං සිනේහ මස්ස නානු පරිච්ඡේ ඒ විදිහට සොරේ මුනි ಜಾති khයන්ත දස්සී සත්තං සහායන උපේති සංඛං සංඛාය වක්තුනි පමාය බීජං වාස්තු කියලා කියන්නේ ඉඩම් විශේෂයෙන්ම මෙතන කියන්නේ බීජ පැලවෙන ඉඩම් කියලා සලකා ගන්න පුළුවනි සංඛාය වක්තුනි ඒ බීජ පැලවෙන ඉඩම් නුවණින් සලකා සංඛාය වක්තුනි පමාය බීජං ඒ බීජයේ ස්වභාවය හරියාකාර තේරුම් අරගෙන පමාය බීජං වටහාගෙන සිනේහ මස්ස නානුපරිච්ඡේ ඊට ජලය වත් නොකරන්නේ ජලය වත් කරන්නේ නැහැ චේතමනිය දෙන්නේ නැහැ සෝරේ මුනි ಜಾති khයන්ත දසි ඒ ಜಾතිෙහි ಜಾති කියන්නේ උපතේ උපතෙහි කෙලවර දකින්නා වූ ඒ මුනිවරයා සක්කං සහායන උපේති සංඛං තර්කය අතහැරියේ ඒ කියන්නේ ලෝකයාගේ භාෂා ව්‍යවහාරයට අසු නොවන තත්වයකට ගියා එකෙන් සක්කං පහය තර්කය අතහැරියේ හැරදමුයේ න උපේති සංඛං ගණන් ගන්න නොලබන තත්වයකට පැමිණියේ සංඛා කියලා කියන්නේ ගණන් ගැනීම ගිනීම මෙතන අර සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ගණන් ගැනීමක් නෙවෙයි මේ කියන්නේ භාෂා ව්‍යවහාරය අනුව කියන්න බැරි විදිහේ තත්වයකට වගේ එනවා අර ලෝකයාගේ භාෂා ව්‍යවහාරය ඒ ඒ දැම්මෙන් නිදුනා කියන එකයි නෝපේති සංඛා එතකොට මේනොත් අපිට පැහැදිලි වෙනවා මේ මේ විඥාණය මෙතන මේ ප්‍රකාශ කළේ අර මෞපුසත විඥානයේ බැසීම පිළිබඳව මහා නිදාන සූත්‍රයේ දක්වන ඒ යම් යම් කාරණා පිළිබඳව යම් කිසි ගැඹුරු අදහසක් යටපත් වෙලා තිබෙන බවයි දක්වන්න උත්සාහ කළේ. එතකොට මෙතනින් අපට මතුවන අර අනුසය කියන වචනය විශේෂ වැදගත්කමක් ඇති දෙයක් හැටියට අර පොනෝ භවික නමින් හඳුන්වන. ඒ කියන්නේ පුනර්භවය ඇති කිරීමේ ශක්තිය තිබෙන්නේ මේ තණ්හාවටයි. පොනෝ භවික තණ්හා පොනෝ භවික කියලා විතර සඳහන් වෙනවා. මේ තණ්හා අනුසය විශේෂයෙන්ම උපකාර වෙනවා මේ කෙනෙකුගේ උත්පත්තියට මේ සංසාර ගමනට මේ තණ්හාංශයට පදනම වන තවත් එක්තරා අවිද්‍යා අංශයකුත් තිබෙනවා ඒ කියන්නේ අර ලෝකයා ලෝකයේ යෙදෙන මේ සංකල්ප පිළිබඳව ඒවායේ යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා ඒ සංකල්ප වල ඇලී ගැලී සිටීමේ ඒ ලෝකයා අතර තුර තිබෙන අවිද්‍යාවෙන් නැති වෙන ඒ ඒ ස්වභාවය ඒකත් එක්තරා අනුසය තත්වයක් ඒක දැක්වීමට ඒ தත්ත්වය දැක්වීමට බොහෝ විට සූත්‍රවල යෙදෙනවා නිස්සය කියන වචනය. නිස්සය, නිස්සිත කියන වචනයත් එක්කම යෙදෙනවා. නිස්සය, නිස්සිත, නිස්සිත කියන්නේ ඒ යමක් අසුරු කරගත්තු තැනත්ත. නිස්සය කියන්නේ අසුරු කිරීම, නිස්සිත කියන්නේ අසුරු කරගත් තැනත්ත. මෙතන ඇත්ත වශයෙන්ම අර සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන නිස්සය කියන අදහස නෙවෙයි. මෙතන යම්කිසි ගැඹුරු අර්ථයක් තිබෙනවා. යමකට හේතු වෙලා සිටීම කියන එකයි. හේතු වෙලා සිටීම අසුරු කිරීම කියන අදහසයි. අර ලෝක ව්‍යවහාරයේ තිබෙන සංකල්පවල ඒවා දැඩිව අරගෙන දෘෂ්ටිග්‍රාහීන අරගෙන ඒවායට හේතු වෙලා ඉන්න ස්වභාවයක් සිත් යත තිබෙන ලෝක සත්‍යය තුළ තිබෙනවා. ඒ මොකද Taman ව්‍යවහාර කරන භාෂා ඒ වචනවල ඇත්ත වශයෙන්ම ඒවායේ සත්‍යතාවක් කොයි වචනයක් කියදුවත් ඒවායේ එක්තරා විදිහක අර බීජයක් වගේ අර තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ඒවායේ යම්කිසි ඒකාන්ත සත්‍යතාවක් ඇති කියන හැඟීමක් ලෝකයා තුල තිබෙනවා. එතකොට මෙන්න මේ අදහස මේ නිස්සය නිස්සිත කියන වචනේ අපිට දකින්න ලැබෙන ඉතාමත්ම වැදගත් සූත්‍රවල. උදාන පාළියේ ඒ උදාන පාළියේ වගේම කීප තැනකම හරියට ඒක අරහත්ත්වයට කර්මස්ථානයක් වශයෙන් පවා ඔය ඡන්දෝවාදාදී සූත්‍රවල මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන එක්තරා වටිනා සූත්‍රයක් තියෙනවා. ඒක බැලු බැලමට ප්‍රහේලිකාවක් වගේ. නිස්සිතස්ස චරිතං අනිසිතස්ස චරිතං නැති චලිතේ අසති පස්සද්ධි පස්සද්ධ්‍යා සති නති නහෝති නතියා අසති ආගති ගති නහෝති ආගති ගතියා අසති චුතුපපාතෝ නහෝති චුතුපපාතේ අසති නේව ඉද නහුරා න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස් බැලු ගන්නට බොහොම ලේසි වගේ දුක කෙලවර කිරීම දැන් මෙතන මේ පාඩේ මෙන්න මෙච්චරයි කියවෙන්නේ නිසිතස්ස චලිතම් මිශ්‍රිතයාට යමක් ඇසුරු කරගත්තු තැනත්තාට යමකට හේතු වුණු තැනත්තාට චලිතං චලනයක් කම්පනයක් තිබෙන්නේ කියන එකයි. මිශ්‍රිතයාට චලිතයක් ඇත. ඊළඟට එතනින් පටන් ගත්තට මොකද ඊළඟට අනිශ්චිතය ගැනයි කියවෙන්නේ. ඒ කියන්නේ විමුක්ත බුද්ධලයා පිළිබඳව. අනිශ්චිතස්ස චලිතං නැති. මේ දෙකේ වෙනස එතකොට පැහැදිලිව පේනවා. නිශ්චිතයාට චලිතයක් තිබෙනවා. කම්පනයක් තිබෙනවා අනිශ්චිතයාට යමකට අර විදිහට අසුරු කිරීම හේතු වීම ආදියක් නැති තැනට චලනයක් චලිතයක් කම්පනයක් නැත අනිශ්චිතස්ස චලිතං නැත චලිතේ සසති පස්සද්ධි ඒ විදිහේ ඒ චලනයක් ඒ විදිහේ කම්පනයක් නැති කල්හි පස්සද්ධි tempat බවක් සංසුන් බවක් ඇත පස්සද්ධියා සති නැතිනහෝති ඒ tempat තන ඇති කල්හි නැති නැති කියන එකේ සාමාන්‍ය වාචාර්ථය නැඹුරු වීම නැමීම කියන අදහස. එතකොට මේ නැඹුරු වීමක් නැත. අර පස්සද්ධිය සංසුන් බව ඇති කල්ලි. නැතිය අසති ආගති ගතින හෝති. නැඹුරු වීමක් නැති කල්ලි ඒමක් සහ යාමක් නැත. ආගතිගතිය අසති චුතුප්පාතෝ නොහෝති. ඒමක් සහ යාමක් නැති කල්ලි චුතියක් සහ උත්පත්තියක් ද නැත. චුතුප්පාතේ අසති මේ වේදන න හුරං න උභයමන්තරේ ඒ සේවන්ත දුක්ඛස්ස චුති උප්පත්ති දෙකක් නැති කල්ලි නේව ඉද මෙහිත් නැත න හුරං එහිත් නැත න උභයමන්තරේ ඒ දෙක අතරත් නැත ඒ සේවන්තෝ දුක්ඛස්ස මේම දුකෙහි කෙලවරක් එතකොට මේ සූත්‍ර පාඨයෙන් ගත්තාම එකපාරටම තේරුම් ගන්නත් අමාරු විදිහේ මහා වචන පටලැවිල්ලක් වගේ පේනෙන්නේ දැන් මෙතන නිශ්චිතයා ගැන පළමුවෙන් කියවෙනවා කෙටිම ඒ එක වචනේ එක වාක්‍යයකින් මේක කියවෙන්නේ නිශ්චිතයා නිසිතස්ස චලිතං කියලා. ඒ කියන්නේ නිශ්චිතයාට චලිතයක් ඇත. ඒ අනුව අපට සලකා ගන්න පුළුවනි ඒ නිශ්චිතයාට චලිතයක් තියෙන නිසාම ඒ චලිතය නිසාම ඒ උද්ධච්ඡාදිය ඊළඟට නැති නැති කියන්නේ නැඹුරු වීමක් තිබෙනවා. මෙතන කියන ප්‍රධාන වචනේ අර නැති කියලා කියවෙනවා. ඒ නැඹුරු වීමක් තිබෙනවා. ඒ නැඹුරු වීම නිසාම අර ඒමක් සහ යාමක් තිබෙනවා. ඒමක් සහ යාමක් කියන ඒ සංකල්ප දෙක තියෙනකොට චුති උත්පත්ති, චුත වීමක් උත්පත්තියක් කියන දෙකක් තිබෙනවා. ඒ දෙක තිබෙන විට මෙතනක් කියලා තිබෙනවා, එතනක් කියලා තිබෙනවා. ඒ දෙක අතරකුත් තිබෙනවා. කොන් දෙකක් තියෙනවා නම් නැදකුත් තියෙනවා. එතකොට මෙතනින් පේනවා අර නැති කියන එක මෙතන විශේෂයි. අර විදිහේ අර විමුක්ත පුද්ගලයා වගේ නිශ්චිතයා විමුක්ත නැති නිසා නිතරම ඉදිරියට නඟුරු වීමක් තිබෙනවා. සංහාවේ ස්වභාවයක් ඒක ඉදිරියට නඟුරු කරලා දානවා. සමහර අවස්ථාවල සංහාම උපාදානයේ හැටියට දක්වනවා. ඒ පුනර්භවය පිළිබඳව ප්‍රකාශ කරන සමහර සූත්‍රවල. දිවච්ඡපුත් ආදී සූත්‍රවල එතකොට මේ මේ නැතිය නිසාම මේ නඟුරු වීම නිසාම අන්න අර සංකල්ප දෙකට ලැබෙනවා. ඒමක් සහ යාමක්. ඒකට අනුවම තමයි ඊළඟ චුතියක් උත්පත්තියක් කියලා තිබෙන්නේ. මෙලෝ වශයෙන් දැන් ගමන පිළිබඳ අදහසේ සංසාරික වශයෙන් බැලුවාම ඒක චුතියක් උත්පත්තියක් වෙනවා. යාමීන් දෙක චුති උත්පත්ති වගේ. එතකොට එතන ඒ විදිහට ස්ථාන දෙකක් ඔතන තියෙන්නේ අර නිශ්චිත බව පෙන්වන්න කරන්නේ මේ එක්තරා විදිහක වචනවල තිබෙනවා මෙතනත් එතනත් යාම් ඊම් ආදී වශයෙන් මේ වචනවල එක්තරා දෙබි ස්වરૂපයක් තියෙනවා. ඔන්න ඒ විදිහේ සංකල්පවල ස්වභාවය නිසාම සත්‍යය ඒව දැඩිව ගැනීම නිසාම මෙතනක් එතනක් තිබෙන කියන ඒ සංකල්පය ඇතිව සිටින නිසා අර තණ්හාවට අනුරූපව සංසාරයේ අර ගමන සිදු වෙනවා අපි අර කලින් කිව්වා වගේ ප්‍රමාරු වීමක් වෙනවා අර විමුක්ත පුද්ගලයාගේ සිත මෙතන විශේෂයෙන් කියලා තියෙන විමුක්ත පුද්ගලයා ගැනයි ඒ විමුක්ත පුද්ගලයා අර සත්ත්ව වලින් සියල්ලෙන්ම නිදහස් අනිසිතස චලිතං නැති චලිතයක් නැහැ ඊළඟට චලිතය නැති නිසා නැඹුරු වීමක් නැහැ නැඹුරු වීමක් නැති නිසා ඒමක් සහයාමක් නැහැ සීමක් සායාමක් නැති නිසා චුතියක් උත්පත්තියක් නැහැ. චුතියක් උත්පත්තියක් නැති නිසා මෙතනකුත් නැහැ, එතනකුත් නැහැ, ඒ අතරකුත් නැහැ. දුක එතනම කෙලවරයි. දැන් ඒ ඒ සූත්‍රයේ විශේෂත්වය තියෙන්නේ ඒ සූත්‍රයේ ආරම්භයේදී දැක්වෙනවා මේ පාඨය පමණමයි මේ මේ පාඨ කීපය පමණමයි මේ සූත්‍රයට අඩංගු වෙලා තිබෙන්නේ. නමුත් ආරම්භයේදී කියනවා තේනකෝපන සමයේන භගවා භික්ඛු නිබ්බාන පටිසංයුක්තාය ධම්මියා කථාය සම්දස්සේති සමාදප්පේති සමුත්තේජේති සම්භාන්තේති කියලා. සීන් පෙන්වු කරන බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කළේ නිවන පිළිබඳව. ඒ සමහි විවානායි භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් නිර්වාණ ප්‍රතිසංයුක්ත ධර්ම කතාවෙන් කරුණු දක්වාලමින් හේතු ගන්නමින් උත්සාහවත් කරමින් සතුටු කරමින් මෙන්න මේ විදිහේ පාඨයක් ප්‍රකාශ කරයි කියන එකයි කියවෙන්නේ. එතකොට මේ නිවනෙහි අර නිශ්චය අර නිශ්චය தත්වයෙන් නැත්නම් නිශ්චිත தත්වයෙන් නිශ්චිත ස්වභාවයෙන් සිත මුදාගත් බව පෙන්වුම් කරනවා ඒ රහතන් වහන්සේ. මේ මේ පාඩයෙන් අපිට විශේෂයෙන්ම පෙන්වුම් කරන්නේ ඒ කාරණයයි. මේ නිස්සය කියන වචනේ කියන වඩා ගැඹුරු අවබෝධයක් ලබා ගන්න උපකාර වෙන සූත්‍රයක් තිබෙනවා සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුත්තේ අර කච්චායන සූත්‍රය කච්චායන ගොත්ත සූත්‍රය ඊටාත්ම වටිනා සූත්‍රයක් සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාර වෙන දෙයක් බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍රය ආරම්භන්නේ ද්වේනිසිතෝ භවයන් කච්චායන ලෝකෝ යේභුයේන අත්ථිතං චේව නත්ථිතං ච ලෝක සමුදයන් වික්කවේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ථිතා සානෝහෝති ලෝක නිරෝධං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථිතා සානෝහෝති කියලා ඒ සූත්‍රයේ මුල් කොටසෙන් කියවෙන්නේ මේ ලෝකය එහෙම නැත්නම් ලෝකයා වැඩි වශයෙන්ම බහුල වශයෙන්ම ද්වය මිශ්‍රිතයි. දෙකක් ඇසුරු කොට සිටින ස්වභාවයක් තියෙනවා. ද්වය මිශ්‍රිතයි. මොනවද දෙක? අක්තිත්වය සහ නාස්තිත්වය. ඇත නැත කියන දෙක. එක්කෝ තියෙන්න ඕනේ එහෙම නැත්නම් නැත. මේ විදිහට අක්තිත්වය සහ නාස්තිත්වය කියන ඔය දෙකක් ඔය සංකල්ප දෙකක් ඇසුරු කරගෙන සිටිනවා. නමුත් ඊළඟට කියන පාඨයෙන් අර ආර්ය ශ්‍රාවකයා පිළිබඳවයි කියවෙන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ සම්මිය දෘෂ්ටියේ දැන් මෙතන මේ සූත්‍රයට හේතුව අර කච්චාන ගෝත්‍ර බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා සම්‍යක් දෘෂ්ටිය කියන්නේ කුමක්ද කියලා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨීති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සම්මා දිට්ඨියති සම්‍යක් දෘෂ්ටියත් එක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. එතකොට දැන් ආර්ය ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය මේක හැටියට දක්වනවා ලෝක සමුදයන් පිටේ යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්ථිතාසාන හෝති ලෝකේ හට ගැනීම සත්තු පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකින්නා වූ යා රශ්‍රාවකයාට එතනත්ට යාලෝකේ නත්ථිතාසාන හෝති ලෝකේ යම් නාස්තිත්වය පිළිබඳ නැත යන කියන දෘෂ්ටියක් වෙයිද එය ඔහුට නොවන්නේ ඊළඟට අනිත් පැත්තට කියනවා ලෝක නිරෝධං සෝ අචාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ අත්ථිතා ස්ථානෝති ඒ කියන්නේ ලෝක නිරෝධය සත්ව පරිදි සම්මත් ප්‍රඥාවෙන් දකින්න උට ලෝකේ අස්තිත්වය ලෝකේ ඇත කියන ඒ ඒකාන්ත දෘෂ්ටියක් නැති වෙනවා එතකොට මෙතන මේ අන්ත දෙකෙන් සිත නිදීමයි මේ කියවෙන්නේ අර ලෝකයේ ලෝක සමුදය දැකීම නිසා ලෝකයේ සමුදය ලෝකේ හට ගැනීම දකින නිසා අර ඒකාන්ත වශයෙන් ලෝකයේ කිසිවක් නැත කියන ඒ අදහස ගන්නෙ නෑ. අනිත් පැත්තට ලෝක නිරෝධය දකින නිසා ලෝකයේ සියල්ලම තිබෙනවා කියන ඒ අස්තිත්ව දෘෂ්ටියටත් වැටෙන්නේ නෑ. ඔන්න ඊළඟට කියනවා උපයුපාදාන අභිනිවේෂ විනිබන්ධෝ කායං පච්චායන ලෝකෝ යේ භුයේන සංචායං උපරිපාදානං චේතසෝ අදිත්‍යානං අභිනවේසානුසයං න උප්පේති න උපාදීයති නාදිත්‍යාති අත්තානේති දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති න සංඛති න විචිකිච්ඡති අපරප්පත්‍යා ඥානමේවස්සෙච්ච හෝති එත්තාවතාවකෝ පච්චායන සම්මාදිට්ඨි හෝති ඊළඟට සම්මදෘෂ්ටිය ඇති කෙනෙක් වන්නේ කොහොමද කියන එක වඩා විස්තර කරන බුදු පියාණන් වහන්සේ උපය උපාදාන අභිනිවේෂ විනිබන්ධෝ කෝයං කච්චායන ලෝකෝ කච්චායන මේ ලෝකය ලෝකීය ස්වභාවය උපය කියලා කියන්නේ ලං වීම එහෙම නැත්නම් එළඹීම් ලං වීම කියන අර්ථයෙන් මේක එක්තරා විදිහක මේ දාර්ශනික වගේ ගැඹුරු අර්ථයක් තියෙන වචන මාලාවක් ඊළඟට තියෙන්නේ උපය කියන්නේ ලං වීම උපාදාන කියන්නේ අල්වා ගැනීම උපේ උපාදාන අභිනිවේෂ කියලා කියන්නේ ඊට බැඳ ගැනීම එහෙම නැත්නම් රිංගා ගැනීම වගේ ඒ විදිහේ මේ සංකල්ප පිළිබඳ දෘෂ්ටි පිළිබඳව යෙදෙන වචන මේවා. එතකොට ලෝකයේ ස්වභාවය ලංවීම, අල්වා ගැනීම, වැද ගැනීම කියන මෙන්න මේවාට බැඳිලායි මේ ලෝකයේ වැඩි වශයෙන් සිටින්නේ. සංචායන උපයපාදානං චේතසෝ අධිඨානං අභිනිවේසානුසයන්න උපේති නාදිඨාති අත්තානීති ඊළඟට ආර්ය ශ්‍රාවකයාගේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව ඊළඟට කියවෙන්නේ ඒ යම්කිසි ඒ පුද්ගලයා මේ කියපු මේ සම්‍යක් දෘෂ්ටික පුද්ගලයා අර කියා අර උපේ උපාදාන මේ එළදීම් එන්නත ලංවීම අල්වා ගැනීම ඊළඟට චේතසෝ අධිඨානං ඒ සිතින් දැඩිව සිට අල්වාගේ සිතින් දැඩිව සිටීම චේතසෝ අධිඨාන අභිනිවේත අනුසයන් ගැද ගැනීම සහ අනුසය කියන වචනයත් එදෙනවා ලැබ ගැනීම කියලා කියන්න පුළුවන් මේ එක්තරා මේ පදමාලාවෙම තියෙන යම් කිසි ගැඹුරු අර්ථ ගොඩක් ලැබ ගැනීම එහෙම නැත්නම් අර අනුසය තත්වයක් මේ කියන මේ එකක්වත් न උපේති න උපාදීති නාදිෂ්ඨාති අත්තාමේති ඒ අරස්ථාවකියා මේ මගේ ආත්මයයි කියලා ඒ කිසිවක්ම අර උපේ උපාදාන ආදී වශයෙන් දැඩිව ගන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ අරස්ථාවකියාගේ දර්ශනය කුමක්ද? දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. දුක් ගොඩක්ම උපදින්නේ දුක් ගොඩක්ම උපදී උපදී නැතිවන්නේ දුක් ගොඩක්ම නැති වෙයි. එතකොට මෙතන අස්තිත්වයක් නාස්තිත්වයක් පිළිබඳ ප්‍රශ්නයකට එන්නේ නැහැ. අර දුක් ගොඩක් හැටියටම දකිනවා. එත්තාවතාක උපච්ඡාන සම්මාදිට්ඨියෝති. මේ මේ පමණකින් කෙනෙක් ආර්ය ශ්‍රාවකයා සම්‍යක් දෘෂ්ටියත් එක්කයි කියලා ඊළඟට තවදුරටත් බුදු පියාණන් වහන්සේ ඒකේ කාර්ය හබුල වල දක්වනවා සබ්බං අත්ථීති කෝපච්ඡායන අයං ඒකවන්තෝ සබ්බං අත්ථීති අයං ဒ ුතියවන්තෝ ඊතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ජේන කථාගතෝ ධම්මං දේසේති අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් ඒ මේ තත් කේවලස දුක්ඛං අදි සමුදය හෝති කියලා මේ පටිච්චසමුප්පාද ධර්මය ඊළඟට ඉදිරිපත් කරන්නේ. ඔන්න එතකොට මෙතන පේනවා පටිච්චසමුප්පාදයේ මධ්‍යම මාර්ගයක් හැටියට දක්වනවා මෙතන. ආරෂ්ඨාවකගේ මධ්‍යම මාර්ගය. මොකද්ද? සබ්බං අත්ථීති කෝකච්ඡායන ඒකෝවන්තු. සියල්ල ඇත යන්න මෙය එක් අන්තයක්. සබ්බං අත්ථීති යං ဒ ුතියෝන්තු. සියල්ල නැත, කිසිවක්ම නැත. කියන එක අනික්කාන්තය. ඊටේටි උභවන්ති අනුපදම්ම මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතිව අන්ත දෙකටම ලංවන්නේ නැතිව තථාගතයන් වහන්සේ මධ්‍යම මාර්ගයෙන් මේ ධර්මයේ දේශනා කරන මේ මධ්‍යම මාර්ගය හැටියට දක්වන්නේ අර අවිද්‍යාව පත්‍ය සංඛාර ආදී වශයෙන් දක්වන මේ දාවසංග විපටිසම්පාදය. ඉතින් මේනුත් කියනවා අපට මේ බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනය අනුව මේ ඉදිරිපත් කරන දර්ශනය අනුව අර ලෝකයේ තියෙන අර ද්වේෂිත බව ඒ ගැටුම ඒක සමහන් කරන විදිහේ එක්තරා ප්‍රතිපදාවක් මේ ප්‍රතිත්‍ය සමුත්පාද ධර්මය තුල සැඟවිලා තිබෙනවා. ඒකම තමයි අර ආරශ්‍රාවකයා පිළිබඳව මූලික කරුණ මූලිකම වෙනස හැටියට දක්වන්නේ සමුදයෝ නිරෝධෝ කියලා. ඒ කියන්නේ සමුදය ලෝක සමුදයත් ලෝකේ හට ගැනීමත් ලෝක නිරෝධයත් ලෝකේ නිරුද්ධ වීමත් ඒ ආරශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා දැනගන්නවා. ඒක නිසා තමයි අර වෙන කෙනෙක් කියනවාට විශ්වාස කරනවා නේ ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්ම අර තේරුම් ගන්නවා දුක්ඛමේ උපද්දමානං උපද්දති ආදී වශයෙන් අන්නේ පරප්‍රත්‍ය රහිතව ඒ කියන්නේ වෙන කෙනෙක් කියනවාට මේ Taman සොකී ප්‍රත්‍යක්ෂයෙන්ම ලෝකේ ඇතිවීමක් නැතිවීමක් ආර්ය ශ්‍රාවකයා දකිනවා ඒ දකින්නේ Tamanගේම මේ සලායතනය තුලින් Tamanගේ සලායතනය තුලින්ම සලායතනය ඇතිවීම නැතිවීම ආශ්‍රයෙන් තමයි අර ඒ සමුදය නිරෝධ ඒ ධර්මතාව ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. මේ අදහස සංයුත් සංගීම පෙන්눔 කරන එක්තරා වැදගත් ගාථා ධර්මයක් තිබෙනවා. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සංසවං ඡන්නමේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති කියලා. ලෝකයේ හයෙහිම උපන්නේය. චසු ලෝකේ සමුප්පන්නෝ චසු කුබ්බති සංසවං ලෝකයේ හයෙහිම අසුරු කරන්නේය. සංසරය කරන්නේ කියන එකයි. ආශ්‍රය එහෙම නැත්නම් අසුරු කිරීම පවත්වන්නේ කියන එකයි. චසු කුබ්බති සංසවන්. ඡන්නමේව උපාදාය හයම දැඩි වල්වාගෙන චසු ලෝකේ විහවියති. ලෝකය එහෙම නැත්නම් ලෝකයා මේ හයෙහිම වෙහෙසටපත් වේ. මේ දිගටම හය හය ගැන කියවෙන්නේ. අතුවාචාරින් වහන්සේලා මේව තෝරන්න උත්සාහ කරනවා. අර සූත්‍රයේ නවතරයක් නැතුව වගේ අර මුල් හය කියවෙන්නේ අධ්‍යාත්මික ඒ කියන්නේ අස්කන්න ආකාදී වශයෙන් දක්වන අධ්‍යාත්මික ආයතන හයත් හයෙන් හය මුල් පදයෙන් කියවෙනවායි ඒ කියන්නේ චසු ලෝකෝ සමුප්පන්නෝ කියන්නේ අස්කන්නාසාදී ඒවායේ ලෝකේ හටගන්නවායි චසු කුබ්බති සංතරම් කියන දෙවෙනි පදයෙන් බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ ආදී වශයෙන් ඒ බාහිර ආයතන දැක්කනවායි කියලා ඒ විදිහට තෝරනවා. ඒ වගේම තුන්වෙනි පදයෙන් නැවතත් අධ්‍යාත්මික ආයතන හයක් ඊළඟ පදයෙන් අවසාන පදයෙන් බාහිර ආයතන හය. ඒ කියන හැටියට අධ්‍යාත්මික ආධ්‍යාත්මික ආයතන හයෙන් ලෝකේ හරෙහි ලෝකේ හට ගන්නවා බාහිර ආයතන හය එක්ක සංසර්ය පවත්වනවා. ඊළඟට ආධ්‍යාත්මික ආයතන හය අල්ලගෙන බාහිර ආයතනයේ පිළිබඳව විහෙතටපත් වෙනවා. නමුත් ඒ බඳු විවරණයකට අවසර නැහැ. මක් නිසාද මේ එකක් අර දෙවෙනි පදයේ දැන් සාමාන්‍යයෙන් හයත් සමග සංකලය කරනවා නම් ජය කියලා තියෙන්න ඕන. ව්‍යාකරණ වශයෙන් හයත් සමග සංකලය කරනවා. මුල් හය වෙනම ගොඩක් දෙවෙනි පදයෙන් කියන්නේ වෙනම ගොඩක්. නමුත් ඒ විදිහට නෑ මෙතන චසු කියලාමයි මුලටම තියෙන්නේ මේ පද හතරෙම තියෙන්නේ මේ එකම අදහසමයි ස්පර්ශ ආයතන හය. මේ අධ්‍යාත්මික බාහිර ඒ දෙකම එකට අරගෙන තමයි ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම පටිච්ච සමුප්පන්න වීමට දෙකක් අවශ්‍යයි. මේ තනිව මේ අස්කන්නාගාදී ලෝකය තියෙන්නේ නැහැ. ඒකමයි මේ ධර්මයේ ගැඹුරම ආදාහස එතනමයි. මේ ලෝකයේ ප්‍රතිසම්පන්න මේ සියලුම මේ ප්‍රතිසම්පන්න කියන්නේ දැන් මේකම දක්වනවා සමුදය සූත්‍රයේ සංයුත් සංගයම කලායතන මැද්දේ සමුදය සූත්‍රයේ දක්වන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන පින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන ආදී වශයෙන් එතන ඉඳලා පටිච්චසමුප්පාද ධර්මයට බහිනවා ආරම්භ කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන ඇසත් රූපයක් රූපේන පටිච්ච ඒ ඒ දෙකක් මුල් කරගෙන ඒ දෙකක් හේතු කරගෙනයි චක්ෂු විඥාන අස පිළිබඳ විඥානය ඇති වෙන ඒ ඒ තුනේ එකතුව ඒ ස්පර්ශය ඒ ආදි වශයෙන් දක්වන මෙතන මේ පටිච්ච මේ හට ගැනීමට නම් දෙකක් තිබිය යුතුයි අන්න ඒක නිසා අපිට ගන්න තියෙන්නේ සූත්‍රයට අනුකූලව අර මෙතන මේ පද හතරෙම කියවිලා තියෙන්නේ අජ්ජත්තික බාහිර දෙකම සහිතව ඒ ස්පර්ශ ආයතන හය හැටියට. ඒ කියන්නේ ඒව වෙන්කර දක්වන්න බෑ මුල් පදේ එක හයක් ඊළඟට ඊළඟ පදේ තව හයක් කියලා ඊළඟට දක්වන්න බැරි බව අපිට කියන්න සිද්ධ වෙනවා. අන්න එතකොට මේ ධාතයනත් අපිට පේනවා මේ ලෝකයේ හටගන්නේ ආරශ්‍රාවකයා එන්නත් නම් මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හටගන්නේ මේ සලායතනෙමයි. ඒක බොහෝ අවස්ථාවල තැන්වල දක්වලා තිබෙනවා. ආර්යස්ත විනේ ලෝකෝ මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකේ හඳුන්වන්නේ නිතරම මේ සලායතනය ආශ්‍රය කරගෙන මේ සලායතනයන්ගෙන් ලෝකය හැටි වෙන හැටියට මේක ඉතාමත්ම ගැඹුරු අදහසක් ධර්මයේ අනිකුත් කාරණා එහි පිටින්ම ඒවා පිළිබඳ අවබෝධය ආවරණය වෙනවා මේ මූලික කාරණේ තේරුම් ගත්තේ නැත්නම් ලෝකය කියන එක ආර්ය ව්‍යවහාරය හඳුන්වන්නේ කොහොමද කියන එක. එතකොට මේ විදිහට මේ මෙයින් අපිට පේන්නේ අර උද්‍යත්තගාමිනී පඤ්ඤා කියලා කියනවා ඒ ආරක්ෂාව කියලා පිළිබඳව එහෙම කියනවා උද්‍යත්තගාමිනී සංඥාය අරියාය නිබ්බේධිකාය කියලා. ඒ කියන්නේ ආර්ය භූමී ප්‍රඥාව එක්තරා මේකේ විනිවිද යන ගණගතියක් තිබෙනවා කියලා. මේ ආර්ය ප්‍රඥාවේ විනිවිද යන ගතියක් තිබෙනවා. මේ විනිවිද යාම කෙරෙන්නේ අර අර ලෝකයේ තිබෙන අක්තිත්වය නාස්තිත්වය කියලා අර දැඩිවගත් අර තද විඳින්න බැරි විදිහේ ඒ දෘෂ්ටි විනිවිද යන්නේ කොහොමද? අර සත්‍යන සූත්‍රයේ දක්වුවා වගේ ලෝකයේ හට ගන්නවා දකිනකොට ලෝකයේ කිසිවක් නැත කියලා කියන්න බැරි තත්වයක් වෙනවා. ඒ දෘෂ්ටිය දැඩිව ගන්න බැරි තත්වයක් වෙනවා ඒ සිිතේ. ඒ වගේම ලෝකයේ Nirodha දකිනකොට Tamanගේ සලායතනය තුලින්ම ලෝකයේ සියල්ලක්ම ඇත කියලා කියන්න පුළුවන්. ඒ අන්තයටත් යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අන්න ඒයින් පෙනෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයේ මේකේ මූලිකම කාරණය තමයි මේකේ තියෙන විනිවිද යන ගතිය තමයි අර කියාපු අර සංකල්ප වල බලය දිවින එක. ඒවා ඒ අර දෘෂ්ටිග්‍රාහයෙන් ගන්න හැකියාවක් නැතිවීම නිසා තමයි අර සක්කාය දෘෂ්ටිය බිඳෙනවා කියලා කියන්නේ. මේවා සත් මේවා ඇත මේවා ඇත්ත වශයෙන්ම තිබෙනවා කියන අවබෝධයක් සාමාන්‍ය ලෝකයා තුල තිබෙනවා. නමුත් මේ සංකල්පවල තියෙන මේ මේවායේ හත ගැනීම නැති වෙන ස්වභාව මේවා නියමකාරයක් නැති බව අවබෝධ වෙනවා ආර්ය ශ්‍රාවකයාට අර සමුදය නිරෝධ ධර්මතාව තේරුම් ගැනීමෙන්. මෙන්න මේ මේකෙන තවත් අංශයක් තමයි අර අපි නිස්සය ගැන කියපු කාරණා වගේම මේ පටිච්චසමුප්පාද ධර්මයේ මෙන්න මේ ධර්මතාව තේරුම් ගත්තොත් ඒ කියන්නේ ඉදප්පච්චේතාව මේක වෙන විදිහකට කියනවා නම් අර කලින් අපිට මතු කරගත්තු අපි මතු කරගත්තු වචනේ තමයි ඉදප්පච්චේතාව මේ මේ නිසා මේ වෙනවා කියන එක ඒක ඒ මූලික ධර්ම න්‍යාය පටිච්චසමුප්පාදය හැඳින්වීමට බොහෝ විට යොදලා තියෙන ඉදප්පච්චේතාව මෙය නිසා මෙය දෙනවා. මේ ඇති කල්හි මෙය වෙයි, මේ හට ගැනීමෙන් මෙය හටගනී, මේ නැති කල්හි මෙය නොවේ, මේ නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වෙයි කියන මෙන්න මේ ඉදක්පත්්‍යතාව මේකෙන් කෙරෙන්නේ අර දෘෂ්ටියෙන් විනිවිද යන විදිහේ එහෙම නැත්නම් දෘෂ්ටි අර බෙහෙද සමාන කරන ස්වභාවයක් තිබෙනවා මෙන්න මේ දර්ශනයේ. ඒ කියන්නේ අර ලෝකයේ තිබෙන ගැටුම මේ සම්‍යක් දර්ශනයෙන් බලපන්නේ කොහොමද? අර ගැටුමට හේතු වූ මූලික උපන්යාසයම ඉවත් කිරීමෙන්. මොකද්ද මූලික උපන්යාසය? මුලින්ම සබාගත්තු අදහස මොකද්ද? එතන දෙකක් තිබෙනවා කියන එක. ඔය තර්කකාරයෝ නම් නොයෙකුත් විදිහට එක එකක් නිසා දෙකක් නෙවෙයි ආදී වශයෙන් නොයෙකුත් පදමාලාවල් ඉදිරිපත් කරනවා. නමුත් සම්‍යක් දර්ශනයට අනුව මෙතන මේ දෙකක් පිළිබඳ මේ අදහසම මෙතන එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ මේක ඈඳුත්වක් වශයෙන් සැලකීමෙන් පටිච්චසමුප්පාද ධර්මයට අනුව මේ ඝට්ටණය වළක්වන්නේ මේ දෙක ඇඳුම්ක් හැටියට සැලකීමේ. මේක ටිකක් කල්පනා කර බැලිය යුතු අදහසක්. ඒ කියන්නේ අර ලෝකයේ තිබෙන ධර්මතාව පිළිගැනීම මගිනුයි අර බ්‍රේද සමහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ සොයාගත්තා අර පටිච්චසමුප්පාද ද්වාදස සංගයයෙන්ම අපි එයින් කීපයක් විතරයි එළියට අරගෙන අර නිදර්ශන වශයෙන් දැක්ුවේ. දැන් අර ජාති ජරා මරණ ආදී ඒ විදිහේ ඒවායේ ජාතිය ඇති කල්ලි ජරා මරණය වේ, ජාතිය ඇතිවීමෙන් ජරා මරණය වේ ආදී වශයෙන් ඒ විදි විග්‍රහ කරන්න පුළුවන් ස්වභාවයක් ඉඩ ප්‍රත්‍යතාවක් තිබෙනවා. මේ ඉඩ ප්‍රත්‍යතාවම සනාතන ධර්මතාව බව වඩාත් හොඳට පැහැදිලි වෙනවා සංයුත් සංගයේම නිදාන සංයුත්තේම බුදු පියාණන් වහන්සේ එක්තරා තැනක සඳහන් කරනවා අවිජ්ජාපච්චය භික්ඛවේ සංඛාරා යාතත්ස තතතා අවිතතතා අනන්‍යතතා ඉදප්පච්චයතා අයං උච්චති භික්කවේ පටිච්චසමුපාදෝ කියලා. අර මුල් අංග දෙක අරගෙන අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සංස්කාරය ඇතිවෙත් එහිලා මේ කියපු කාරණාද මේ අවිද්‍යා සංඛාර කියන පද දෙක පිළිබඳව යාතත්‍ර තතතා ඒ පිළිබඳව තතතාවක් කියෙයිද අවිතතතා අවිතතතාවක් වෙයිද අනඤ්‍යතතා අනඤ්‍යතතාවක් වෙයිද ඉදක්පච්චයතා ඉදක්පච්චයතාවක් වෙයිද මේම පටිච්චසමුප්පාදය මොනවද මේ කියපු වචන සතතා කියලා කියන එක ඉතාමත්ම වැදගත් වචනයක් තථා කියලා කියන්නේ එසේ කියන එකට එසේ තථා දැන් යථාභූත ඥාන දර්ශන කියන අදහස ඉදිරියටම මතුවෙනවා මේක කියනකොට යථාභූත ලෝකයේ ස්වභාවය යම් ආකාරයකට අන්න ඊට ගැළපෙන ආකාරය කියන එකයි එතන කතා කියලා කියන්නේ. එතකොට තත්තා කියන්නේ එයින් මහදාගත්තු ඒ වස්පදයක් තත්තා එසේ බව අපිට කියන්න පුළුවන් මේක එසේ බව. අර කියාපු පටිච්චසමුප්පාද ධර්මයේ එසේ බව තත්තා අවිතත්තා නොයසේ නොවන බව. ඒ අද ඉදප්පච්චයට ආදාගම සාහුණු කිරීමක් මෙතනින් කියන්නේ. ඒ ධර්මය එසේමයි නොයසේ නොවේ. තත්තා අවිතත්තා අනන්‍යතාව කියන්නේ ඒකමයි. අනන්‍යතාව කියන්නේ අංශේ නොවන බව. එතකොට ඒ ඉදක් ප්‍රත්‍යතාව ඒ කියන්නේ මේ නිසා මේ වන බව කියන ඒ ස්වභාව යම්කිසි ධර්මතාවක් තිබෙනවා නම් ලෝකේ ඒක එසේමයි. තතත අවිතතතා කියන්නේ නොයසේ නොවේ. අනන්‍යතතා කියන්නේ අන්සේ නොවේ. ඒක වෙනස් කරන්න බෑ. ඒක ධර්මතාවක් හැටියට පිළිගන්නවා. එතකොට මෙන්න මේ විදිහේ ඈඳුත් ඈඳුත්ක් හැටියට පිළිගත්තාම මෙතන ගැටුමක් නැහැ. මේක ටිකක් ගැඹුරු අදහසක් අපි නිකන් පොඩි උපමාවකින් ගත්තොත් දැන් අපි හිතමු අර ගොනුන් දෙන්නේ කළු ගොනයි සුදු ගොනයි ඈඳලා තන කවන්න යවනවා. තන කන්න යවනවා. සමහර විට එහෙම ආන්දන පිළිතුරුත් තියෙනවානේ. එතකොට මේ කළු ගොනා දෙලට අදින අතරේ සුදු ගොනා දෙලට ඇද්දොත් මෙතන තියෙන ගැටුම. මේක මේ අර බන්ධනය නිසා නෙවෙයි මෙතන ගැටුම වෙන්නේ. විබන්ධනය තියෙන නිසාම නෙවෙයි. අර ගොනු දෙන්න දෙපැත්තකට අදිනවා. ඉක්මනටුව අපි හිතමු මේ ගොනු දෙන්න කල්පනා කරන ගොනු වුණාට මොකද අපි මේ එකට ඇඳපු බාණක් කියලා කල්පනා කරගෙන ධර්මතාව පිළිවරගෙන අර කළුගුණ වෙලට අදිනකොට සුදු ගුණත් යනවා එක්ක වතුර බොන්නේ නැතත් උපේක්ෂාවෙන් ඉන්නවා ඊළඟට කළුගුණ තනකොළ තනකොට සුදු ගුණ ඒ විදිහට එතනත් මේ උපේක්ෂාවෙන් ඉන්නවා තනකොළ තන ඕනේ නැතත් අන්නේ විදිහේ එක්තරා විදිහක මේ බෙහෙත සමහන් කිරීමේ මේ මේක අනුත්තක් බව පිළිගැනීමෙන්මයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන්නේ. දැන් අපි මේක සමහර විට එකපාරට හේතු යන්නේ නැති වෙන්න පුළුවන්. අපි ගනිමු අර නිතරම වගේ අපි මුලට ගත්ත ජාති ජරා මරණ කියන ඒ අංග දෙක. දැන් ජාතිය ජරා මරණයත් කියන දෙක මේ විදිහේ අනුත්තක් බව නොසලකන තා කෙනෙකුට තේින්නේ මෙතන ගැටුමක්. ඒ උපත උත්පත්තිය පිළිබඳව විතරයි ඒක එකක් හැටියට කොනක් හැටියට අල්ල ගන්නවා ඊළඟට ජරා මරණ කියන එක අනිත් කොන ඒ තමන් අකමැති කොනක් තියෙනවා. ඒක ඉවත් කරන්න බලනවා. අර ජාතියෙන් ඉවත් කරපු එහෙම නැත්නම් ජාතිය වෙන් කරගන්න බලනවා ජරා මරණය. නමුත් මේ දෙක තිබෙන්නේ මේ එක මේකම ඈදුත්ත. මේ ජාතිය ජාතිපත්‍ය අභික්‍රේ ජරා මරණම් කියලා මේ බුද්ධ වචනයයි. මේ ජාතිය කුප්පතත් ජරා මරණයත් කියන දෙක එකටම සම්බන්ධයි. මේක වඩා පැහැදිලි වෙනවා අර ජරා කියන වචනේ. ඒක ඊටාමත් ප්‍රකට කාරණයක්. ජරා කියලා කියන අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ මහලු වයස ජරා කියලා වචනේ ඇහෙනකොට. නමුත් මේ ජරාවට යාම උපන් අවස්ථාව ඉඳලම කෙරෙන දෙයක්. ඒක නිසා තමයි මේ ජරා කියන වචනේ තිබෙනවා වැඩිවීමක් තිබෙනවා දිරීමක් තිබෙනවා. මේක ගන්න දෘෂ්ටි කෝණය අනුවයි වෙනස් වෙන්නේ. අන්න එතනත් අපි දෘෂ්ටි කෝණය කියන වචනේ මෙතෙන්දී ඉතාමත්ම වැදගත්. මේක එක්තරා විදිහක භාවනාමය වශයෙන් මානසිකාරයකට ගොදුරු කරගත යුතු විදිහ තැනක් මෙතන. මේකට උපමාවක් අපි දැක්වුවොත් දැන් ලෝකයේ ඇතම් කෙනෙක් සිටිනවා අපි හිතමු එකම ගහක කොළ විකුණලා ජීවිකාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම මල් විකුණලා මල් විකුණලා ජීවිකාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම ගෙඩි විකුණලා ජීවිකාව කරගන්න කෙනෙක් ඉන්නවා. ඒ ගහේම දර විකුණලා දී විකුණලා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. මේ හතර දින පෙළගස්සලා ඇහුවොත් මේ ගහ ලාද මෝරලාද කියලා මේකට දෙන පිළිතුර සමහර විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඇයි? තම තමන්ගේ සිත ඇඟිය අනුව දෘෂ්ටි කෝණය අනුව. තමන්ගේ ජීවිතාවේ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ ගහ සමහර විට ඒකේ මල් හතගෙන ඉවර නම් ඒක මෝරලා වැඩි. එහෙම නැත්නම් අන්නේ විදිහට මේ තේරුම් ගන්න පුළුවන් මේ නිදර්ශනය. ඒ විදිහට අර දැන් ජරාව කියන එකත් ඒ විදිහට ගන්න දෘෂ්ටි කෝණය අනුව. මුලින් ඉඳලාම අගට තියෙන ජරාවක්. නමුත් මේක තරුණ වයස, මහලු වයස කියලා එක්තරා විදිහක කෘත්‍රිම විදිය දෙදීමක් ඇති කර ගන්නවා. එතනත් අපිට පේන්නේ මේ දෙක එක්තරා විදිහක එකකට එකක් සම්බන්ධය හැඳුත්තා. මේ මේ ඇඳුත්ත වෙන් කරගන්නයි සාමාන්‍යයෙන් ලෝකයා උත්සාහ කරන්නේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින්. ඒ සිටි හැම දාර්ශනිකයෙන්ම උත්සාහ කළේ හැම ආගම් කර්තෘවරුන්ම මේ ජාතිය සබා ගන්න ජරා මරණය නැතිව. මේකත් උත්සාහය නිෂ්ඵල එකක්. මේක හරියට උපමාවකින් කියනවා නම් අර ධර්ම කතාවක් තිබෙනවා මසුරු කෝටිය සිතානන් තනිව කැවුම් කන්න ගියා වගේ ඒක ඒ කථාන්තරයේ දක්වනවා ඒ මසුරු කෝසිය සිතානන් ඒ තමන්ගේ සිටු දේවියත් එක්ක මසු මහල් තලයට නැගලා වෙන කාටවත් නොදී කැවුම් කන්න ඒ සිටු දේවිය ලවා කැවුම් උයන් ආරම්භ කරන අවස්ථාවේ මේ මහා ඉර්ධිමත් මුතුලන් මහරහතන් වහන්සේ ඒ කවුළුව ළඟ පෙනී හිටියා එතකොට කොහොම හරි මේ පොඩි කැවුමක් හරි දීලා බේරෙන්න හිතාගෙන ඒ පිටි ටිකක් දැම්මහම ඒක විශාල කැවුමක් වුණා. ඊළඟට ඒ උණ වෙන කැවුම විශාල වෙලා වෙනම ක්‍රමයක් වෙන ක්‍රමයක් නැති නිසා බේරෙන්න එකට යමක් හරි දීලා මේ ඒ මුගලන් මහරහතන් වහන්සේ එළව ගන්න ඕනේ කියලා කල්පනාවෙන් මේ දෙන්න උත්සාහ කර අර කැවුම් මේ එක කැවුමක් මෙන් වෙන් කරගන්න. බලනකොට ඔක්කොම කැවුම් වලක් මේක. එකකට එකක් බැඳිලා එකක්වත් වෙන් කරගන්න බෑ. දහඩිය දානකම් ඇද්ද නමුත් කැවුම් වල මේ එකක් ගලව ගන්න බෑ. බැරිම තැන මේක අපි දීලා දාමු කියලා නිගමනයට ආවා. ඔන්න ඔය විදිහේ දීලා දැමීමක් තමයි බුදු පියාණන් වහන්සේ කරන විසඳුමක්. මේක අතහැරීමක් සබ්බූපදි පටිනිස්සද්ද මේ සියල්ලම මේ සියලුම උපදීන් අපි අතහැරීම කියන ඒ අදහසයි බුදු පියාණන් වහන්සේ දෙන්නේ මේ එකකට එකක් වෙන් කරගන්න බෑ જાතියක් ජරාමනත් එකට බැඳිලා තිබෙන්නේ මේක ආයුක්ත ඒක නිසා ඒක තීලා දැමීමක් විතර කරන්නේ අර දෘෂ්ටි කෝණය ගැනීමෙනුයි අර විදිහේ අර ප්‍රශ්න පැන නැගින්නේ ඒක නිසා මෙතනින් කියවෙන්නේ එක්තරා විදිහක අර විරාගයට එහෙම නැත්නම් නොඇල්මට අල්ලා ගැනීමට විරුද්ධ දෘෂ්ටියක් මෙතන තියෙනවා අල්වා ගැනීම නිසාමයි මේ විදිහේ මායාවත් සමග ගැටුමකට ඉන්නේ. එතකොට බැලු බැලමට අර කෝටිය සිතානන්ගේ කතාව එහෙම නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳ ඒ කතාව නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ මායාවට පරාජය වුණා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවුනේ කුමක්ද? මායාවේ පරාජය වුණේ මේ වැඩි. මේ දීලා දැමීමේ මේ අපහැරීමේ. ඒක ඉතාමත්ම සියුම් කාරණයක්. මායාවේ ස්වභාවයක් තියෙන මායාවේ හපන්කම තියෙන උදුරා ගැනීම මත. මායя නිතරම ඉන්නේ තරංගයට. හැංගිලා සමහර විට එහෙම නැත්නම් භයත් ලොමු දෙහැගැන්මක් ඇතිගැන්මක් ඇති කිරීමයි මායяගේ මායя විනෝදයක් ලබන්නේ ඒකෙන්. එතකොට ඒ ඒ විදිහට ඒ මායя උදුරගන්න අවස්ථාවේ මායයට කිසිම ආකාරයකින් උදුරගන්න බැරි විදිහේ විසඳුමක් දුන්නොත් එතන ඉතින්දි මායя පරදිනවා. දැන් බුදු පියාණන් වහන්සේ දුන්න විසඳුම ගැන අපි කල්පනා කරලා බලමු. ලෝකයේ යම් කිසි දෙයක් අපිට අපට සතුව තිබෙන දෙයක් උදුරා ගැනීමට උදුරා ගැනීම වැළැක්වීමට නොයෙකුත් ක්‍රම යොදා ගන්න පුළුවන්. ගන්න බැරි තැනක හංගන්න පුළුවන්. එහෙම නැත්නම් ආරක්ෂා සංවිධානය යොදන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න සූදානම් වෙන හොරා එහෙම නැත්නම් වෙන කතුරා සමග සංකම්පිත සම්මුතියකට ගිවිසුමකට එළඹෙන්න පුළුවන්. මේ හැම ක්‍රමයක්ම අසාර්ථක වෙන්න ඉඩ තිබෙනවා. නමුත් අසාර්ථක නොවන ධර්මතා වශයෙන්ම තාත්වික වූ එකම ක්‍රමයක් තිබෙනවා. ඒ කියන්නේ උදුරා ගැනීම වැළැක්වීමට. උදුරා ගැනීම වැළැක්වන්න නම් කරන්න තියෙන්නේ අතහැරීමයි, දීලා දැමීමයි. ඒ අතහැරියට පස්සේ උදුරා ගන්න දෙයක් නැහැ. ඔය ලොකු කඹ ඇදිල්ලක එක්කෙනෙක් මුළු වෙර දාලා අදිනකොට එක පැත්තකින් අර අල්ලගෙන ඉන්න එක අතහැරියොත් හදිසියෙන් ඒ දිනුම කොහොම වෙතත් අනිත් තැනකට වෙන දේ අකරතැබ්බේ හිතා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ සත්‍යයක් තමයි මායයට සිද්ධ වුනේ මේ බුදු පියාණන් වහන්සේ දුන්න මහා පුදුම විසඳුමේ. මේ අහත් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ නිස්සය ආදී වචනවල මේවා ඇති වටිනාකම මේ ධර්මයේ තිබෙන අර ඉදප්‍රත්‍යතාව කියන වචනේ ඇති වටිනාකම අපිට මේ අනුවත් හිතා ගන්න පුළුවනි. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ නිස්සය කියන වචන, අනුසය කියන වචනේ අපි එළියට අරගත්තා. ඒ වගේම නිස්සය කියන වචනය. මේ මේ අදහසම අපිට මේ නිස්සය කියන වචනේ තවත් සංකල්පයක් අපිට පැහැදිලි වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ සත්පට්ඨාන සූත්‍රයේ තිබෙන සමහර කොටස් නිතර ව්‍යවහාරයේ යෙදුනත් ඒවායේ එක්තරා පුදුම අන්දමේ ගැඹුරක් තිබෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ පුරාම ශ්‍රී හැමතැනකම වගේ දැක්වෙන ඒකාකාර පාඨයක් තිබෙනවා. ඒකේ පර්වය අවසානයේදී අන්න අපි මුදසුමක් වශයෙන් ගනිමු කායානුපස්සනාවේ තියෙනවා කායානුපස්සනා සතිපට්ඨාන කොටසේ සමහර විට තියෙන්න පුළුවන් ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙති බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙති අජ්ජත්ත බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙති සමුදය ධම්මානුපස්සී වාකායස්මින් විහෙති වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙති සමුදය වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙති අත්ථිකායෝතිවා පහස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝජ විහෙරති නැතිකින්චි ලෝකේ උපාදීයති කියලා. මෙන්න මේ විදිහේ පාඩයක් මේක සමාන භාග පාඩයක් සතිපට්ඨාන සූත්‍රය පුරාම දක්වනවා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ඒ හැම එකකම ඇත්ත වශයෙන්ම මේ ඡේදය තමයි සතිපට්ඨාන භාවනා වශයෙන් දැක්වෙන්නේ අර ඊට මුලින් දැක්වෙන හරිය සතිය පිහිටුවීමයි සතිපට්ඨාන භාවනා විපස්සනාවට ගොදුරු වන ස්වභාව පිටුපස්සනාට ආයත් කොට තමයි ওই විදිහට දැක්වෙන්නේ ඔය ඉති අධ්‍යස්තං වාකාය ආදි වශයෙන් දැන් අපි මෙතනත් බලමු මෙතනත් තිබෙනවා මේ වචන අහනකොටමත් පේනවා මෙතනත් තියෙන extra ආදුතු පද රාශිය ප්‍රදේපිටි පද වගේ ඒවා අධ්‍යත්තම් වාකායේ කාය අනුපස්සීයති ඒ තමාගේ කය පිළිබඳව ඉති අධ්‍යත්තම් වාකායේ තමාගේ කය මෙසේ අපි ඒක පරිවර්තනය කරන්න බලමු ඉති අධ්‍යත්තම් වාකායේ කාය අනුපස්සීයති මෙසේ තමාගේ කයෙහි හෝ කය අනුව බලන්නේක්ව වෙසෙයි බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති බාහිර කයෙහි හෝ ඒ කියන්නේ අනුන්ගේ කයෙහි හෝ කායානුව බලන්නෙක් දෙසි අධ්‍යත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති තමාගේ කයෙහි අනුන්ගේ කයෙහි කියන මේ දෙකෙහිම එක විතරයි කායානුව බලන්නෙක් දෙසි අධ්‍යත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති ඒ වගේම සමුදය ධම්මානුපස්සීවා කායස්මී විහෙරති මේ කය පිළිබඳව කයෙහි හට ගැනීම බලන්නෙක් දෙසි උපදෙසි. සමුදය ධම්මානුපස්සීවා කය හට ගැනීම හෝ බලන්නේ උපදෙසි. වය ධම්මානුපස්සීවා කායස්මී වේදි. කය නිරෝධය, කය වේවීම, ගිරියාම බලන්නේක්ව හෝ දෙසි. ඊළඟට කියන මේ දෙකම ඈඳලා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මී වේදි. සමුදය වය දෙකම දකින්නෙක්ව හෝ දෙසි. අත්ථි කායෝති වාපනස්ස සති පච්චපට්ඨිතා හෝති යාවදීව ඥානමත්තාය පටිච්චසමුප්පාය ඒ ඒ යෝගාවචරයට හයත් ඇත යන අදහස පවා අත්ති කායෝතිවා පහස සතිපත්චුපත්තිතාවෝති ඒ සිහිය පවා ඔහු තුල තිබෙන්නේ යාවදේව ඥානමත්සාය පතිස්සතිමත්සාය හුදෙක් ඥානයේ වැඩිම පිණිසත් සතිය පිණිසත් ඥානමත්සාය පතිස්සතිමත්සාය සතියේ මතුමත් පිළි වැඩිම පිණිසත් අනිශ්චිතෝච විහෙරති නැති කිංචි ලෝකේ උපාදි. අන්න එතන අනිශ්චිත කියන වචනේ යෙදෙනවා. ඒක විශේෂයි. අනිශ්චිතව අනිශ්චිතව යමකට හේතු වෙන්නේ නැතුව යමක් අල්ලගන්නේ නැතුව යමකට සදින්ම දැඩිව ගන්නේ නැතුව කියන එකයි අනිශ්චිතෝච විහෙරති නැතකින්ති ලෝකී උප ඇත්ත වශයෙන් දැඩිව ගැනීමට වෙන වචනයක් තියෙනවා නැතකින්ති ලෝකී උපාදීති ලෝකේ කිසිවක්ම දැඩිව අල්වා ගන්නේ නැත ඒකට අල්වා ගැනීමට වඩා මෙතන විශේෂ විශේෂත්වයක් මේ නිස්සය කියන වචනේ තියෙනවා අර හේතු වීම අසු කියන එක එතකොට මෙන්න මේ මේ කියාපු මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ පාඩේ විශාල වටිනාකමක් තිබෙනවා මේ විදර්ශනාව පිළිබඳව. මෙතනත් කියනවා අර අධ්‍යාත්ම භාවිතා. මෙතන මේ සමාගයේ කයත් අනුන්ගේ කයත් මේවා වෙන වෙනම විතරක් මානසිකාරයට යොමු කරනකොට සමහර විට කෙනෙකුට මේ අධ්‍යාත්ම කියන එකත් බාහිර කියන දෙකත් මේ සංකල්ප දෙක දැඩිව දෘෂ්ටිග්‍රහණයෙන් ගැනීමට ඉඩ තිබෙනවා. මේ ඇත්ත වශයෙන්ම මමයි කියලා එහෙම සමාගය කියලා එකක් තිබෙනවා ඇත්ත වශයෙන්ම බාහිර අණු කියලා දෙයක් තිබෙනවා කියලා. නමුත් මෙතනින් මේ ඊළඟ මානසිකාරයෙන් අජත්ත පහිද්දා කියලා මේ දෙකම සමාන කරලා අර ඇඳලා අර ගණුන් දෙන්නා වගේ. මේ ඇඳලා පෙන්වුම් කරන්නේ කුමක්ද? මේ දෙකම මේ දෙකම දෘෂ්ටිගායෙන් ගත යුතු දේවල් නෙවෙයි මේවා මේ එකකට එකක් සම්බන්ධ දේවල්. අධ්‍යත්ය. දැන් අපි ඒකට කල්පනා කරලා බලමු. අධ්‍යත්තයේ ඈත සීමාව බහිද්ධාවේ මෑත සීමාවයි. බහිද්ධාවේ ඈත සීමාව අධ්‍යත්තයේ මෑත සීමාවයි. අධ්‍යත්තේ කියන්නේ තමයි දැන් අධ්‍යත්ත කියලා කියන එකේ නියම විදියටම පරිවර්තනය කළොත් අතුලත කියන එකයි. බහිද්ධා කියන එක නියම විදියට පරිවර්තනය කළොත් පිටත. මෙතන අතුලතත් පිටතත් පිළිබඳ දෝනිශ්චිතතාවක් මෙතන තියෙන්නේ. ඒ ප්‍රශ්නයයි මෙතන තියෙන්නේ. දැන් ඇතුළත කියලා දැන් සමහර විට අධ්‍යාත්මික කියලා කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේක උපාදීනක වශයෙන් මේ ශරීරයට සම්බන්ධ දේවල් කියලා. නමුත් බොහොම දෙනෙකුට දැන් ඔය કૃත්‍රිම ශරීරාංග ඇතුළත එකතු කරගත්තාම ඒකත් අධ්‍යාත්මික වෙනවා. අන්න ඒක නිසා තමයි මෙතන අධ්‍යාත්මික කියන එක ඊටත් වඩා සාමාන්‍යයෙන් සමාජයේ කියනකටත් වඩා තරම් ගැඹුරකට යන අදහසක් තියෙනවා. එතකොට කොයි හැටි හෝ වේවා අධ්‍යාත්මයේ ඈත සීමාව, බෞද්ධාවේ මෑත සීමාවයි. සමාගය කියලා යම් කිසි ප්‍රමාණයක් වෙන් කරලා ගන්නවා නම් ඒ සීමාවේ එහා කොනේ තියෙන්නේ ඒ කඩුල්ල ළඟ තියෙන්නේ අන්න බහිද්ධාව. ඊළඟට බහිද්ධාවේ ඈත සීමාව. බහිද්ධාව පැත්තෙන් බලනකොට ඒකේ මෙහා පැත්ත ගැට යමයිම මේ අධ්‍යාත්මය. ওই දෙක ඇඳුත්තක්. ওই දෙක එකට එකක් සම්බන්ධයි. එතකොට මේන් පෙන්වන්න කරන්නේ මේ දෙක එකිනෙකට විරුද්ධ දෙකක් නෙවෙයි. අර ඒක නිසා තමයි මේ දෙකම අධ්‍යාත්ම බහිද්ධා වශයෙන් සැලකීමේදී අර දෘෂ්ටිග්‍රහය ඉවත් වෙනවා. මේ බෙහෙත සමහන් වෙන ස්වභාවයක් මෙතන තියෙනවා. දෘෂ්ටිග්‍රාහය වළක්වන විදිහේ. ඒකෙන් තමයි අර අනිශ්චිත භාවය ඇති වෙන්නේ. මේ අධ්‍යත්‍යයත් බාහිද්ධාවත් කියන එක ඇත්ත වශයෙන්ම අසල්වාසී. අසල්වාසී. ඇතුළතත් පිටත කියලා කියන්නේ අසල්වාසී සංකල්ප දෙකක්. මෙය දෙකක් නෙවෙයි. අන්න ඒ විදිහට ඒ වගේම තමයි අර සමුදේවය කියන ප්‍රකාශ කරපු එකක්. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් හේරදී කලින් අර කච්චානගත සූත්‍රණේ තරමද්දුරට එළියුණා. දැන් ඒකට අපි නිදසුනක් ගත්තොත් දැන් සමුදය උදය කියන වචනේ එතන තිබෙනවා. අත්ථගම කියන එකත් බොහෝ විට යොදනවා මේකට විරුද්ධ වචනයක් හැටියට. උදයත්ථගම උදයත්ථගාමිනී පඤ්ඤා ආදී වශයෙන් උදය අත්ථගම කියන වචන දෙක නිතර යෙදෙනවා. මේක අර එදිනදා ජීවිතෙන් ගත්තු වචන දෙකක් හැටියට සැලකන්න පුළුවන්. සමුදය උදය කියලා කියන්නේ මේ හිරු උදාව. අත්ථගම කියලා කියන්නේ හිරු ගැසීම. අපි ඒක නිදසුනක් වශයෙන් ගත්තොත් උදේ කාලයේ ඈත සීමාව තවත් කාලයේ නැත සීමාව. තවත් කාලයේ ඈත සීමාව උදේ කාලයේ මෑත සීමාවයි. අන්න එතනත් පේනවා අර විදිහේ අර අසල් වාසී බවක්. සමුදය අත්දන්න සමුදය නිරෝධ කියන එකේ ඒ දෙකේ අසල් වාසී බව තේරුම් අරගෙන ඒවයි කියන එකට ඉදක් ප්‍රත්‍යතාවෙන් බැඳුණු දේවල් බව කල්පනා කරලා ඒක නිසාම තමයි ඒ ඒ විදිහට අර ඒවා ඒ දෙකම එකට අල්ලලා සමුදේ වය ධම්මානුපස්සීවා කායත් නිවිති කයෙහි හට ගැනීමත් නිරුද්ධ වීමත් මේ දෙකම විනිවිද දැකීමේ මේ දෙක එකට අල්ලා ගන්නකොට ඒක විනිවිද දකින්න විදිය විදර්ශනාවක් ඒ විදිහට බැලීමෙන් වෙන්නේ මොකද්ද? එහි ප්‍රතිඵලය, ඒ අග්‍රඵලය තමයි ඊළඟට කියවෙන්නේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මී යති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මී යති. අන්තිමට වෙන්නේ අත්ති කායෝති වාපනසර. කය කියන එකවත් දැඩිව ගන්නෙ නැහැ මේ අවස්ථාවේ. අත්ති කායෝති ඉතින් තාම ප්‍රවැදගත් අදහසක් අත්ති කායෝති වාපනසති පච්චපට්ඨිකාවති. ඔහු වෙත ඒ යෝගාවචරයාගේ ඒ කයක් ඇත කියන අදහස පවා ඒ පවත්ව ගන්න කුමකටද? මතුමත් ඥානයේ වැඩිවීමක් හුදෙක්. හුදෙක් යාවදේ කියන වචනේ කියනවා. හුදෙක් මතුමත් ඥානයේ වැඩිවීමක් සතිය පිටුවා ගැනීමත් සඳහා පමණයි ඔහු කායක් ඇත කියලා කල්පනා කරන්නේ. ඒවා ඒ ඒ දර්ශනයේ අග්‍රඵලය තමයි ඊළඟට අවසාන වාක්‍යයෙන් දැක්වෙන්නේ අනිශ්චිතෝච විහෙරති නැතකින්චි ලෝකී උපාදිති. ඒ නිසාම ඔහු නිශ්චය වශයෙන් කිසිවක හේතු වෙන්නේ කිසිවක් අල්ලගන්නේ නැහැ. කිසිවක කිසිවක් අසුරු කරන්නේ නැහැ දැඩිව. නැතිකින්ති ලෝකේ උපාදීති ලෝක කිසිමක් කිසිවක්ම අල්ලගන්නේ නැහැ. මෙන්න මෙතනින් මේ සතිපට්ඨාන සූත්‍රයෙන් මේ මේ කාය අනුපස්සනාව පිළිබඳව පමණක් නෙවෙයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනිකුත් අනුපස්සනාව පිළිබඳවත් මේ විදිහටම දැක්කෙනවා. ඒ එකක්වත් මේ එකක් අසතිපට්ඨාන අරමුණක්වත් දැඩිව ගන්නෙ නැහැ. ඒවායේ හට ගැනීම නැතිවීම ස්වභාවය බලනවා. මෙන්න අපිට පේන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන මේ සංකල්ප සමූහයක්. සතියත් සංකල්ප සමූහයමයි. සතියත් ඥානයත් සතුමත් වේ වඩා ගැනීම සඳහා යොදා ගන්න එක්තරා කලංචියක් පමණක් බව. ධර්මයේ යෙදෙන ධර්මයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ බොහෝ විට දක්වන පහුරේ උපමාව. ඊතර වීම සඳහා නිත්තරණත්හාය නෝ වීම සඳහායි අල්ල ගැනීම සඳහා නොවේ. ඒ වගේම දැන් මෙතන පෙන්වු කරන්නේ මේක මේ පලංචි ගොඩක් වගේ හැදියට. මේ ඔක්කොම සංකල්ප පලංචි. මේ පලංචි වලින් තමයි අර සතියේ ඥානය ගොඩනගා ගන්නේ. මෙන්න මේ ගැඹුරු දර්ශනය මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන මේ දර්ශනය ගැන අවබෝධය නැති නිසා දෝ බොහෝ විට මේ බෞද්ධ වණත්නෝයි බොහෝ විට දර්ශන සම්ප්‍රදායවල බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායවලට මෙන්න මේ මේවා මේ සංකල්ප මේ දෘෂ්ටිගායන් ගන්න යමු වුණා බොහෝ දෙනෙක්. ඒ දෘෂ්ටිගායන් ගැනීම හරියට කියනවා අර තලංචි දැඩිව අල්ලාගෙන එහි පදිංචි වීමට තැත් කිරීම වගේ. ඔන්න ඔය විදිහේ අර මේ නිසය කියන වචනේ ඇති වැදගත්කම මේ සතිපට්ඨාන සූත්‍රය අනුවත් අපිට තේරුම් ගන්න පුළුවන් අද අපි එතනින් මේ දේශනාවක් ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි